ගල නිස්සරණ වනයේ වැඩ සිටියා වූ පූජ්‍ය මාතරසිරි ඥානාරාම මහෝපාද්‍ය මාහිම්පාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දේශනාවක් දැන් අසන්ට ලැබෙනවා යෝගාවතර පුරුෂකට අවශ්‍ය උදාගත යුතු කාරණා දෙකක් උපේරේම සලකා බලනකොට මතු භාවනා ක්‍රමය මේ ගැටලුවක් කියලා කියනවා කියලා හිතන්න පුළුවන්. මේක තමයි අවවාද කිව්වේ. පොඩි කියන වචන ටික පමණක් නෙවෙයි නෝ අතිරේක හිතා ගන්න පුළුවන් අදහස් රාග මේ අවවාදයේ සඳහන් යෝගාවු ජානිතෝ භූ භූරි යෝගා ජාය යෝගා යෝගී භූරි ප්‍රඥා දස්සනා ප්‍රඥා නමතෝ ඒ අනුව මාර්ග ප්‍රඥාව තමයි මේ යාවතේ කාන්තේ උපදින්නේ අයෝදා භූරි කාන්තේ නොයෙකින් නිසා ඒ ප්‍රඥාව දිනු කරගත යුතු ඒ විදර්ශනා ප්‍රඥාව ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබෙන අන්තිම ප්‍රඥාවක් තමයි මේ ප්‍රඥාව සංඛෝ යොමුයි ඒකං වේදා පතං යස්සා භවාය විභවාය භවාය විභවාය දුණුවටත් පිළිමකට හේතු වන්නා ඒකං වේදා පතං යස්සා මේ දෙආකාරව මාර්ගය දැනගෙන යථාචානං නීජේ යථා භූතවත්තේ වම්මන්දන කියන්නේ ප්‍රඥාව වැඩිනම් ඒ ආකාරයෙන් සුඛ දිනු කරන්නේ දිනු කරගත යුත්තේ වෙනම අවවාදය සුඛ අවවාදය මේ අවවාදය තුළ මේක අවවාද රාශියක් දැක් වෙලා තියෙනවා යෝගා විඥායතු භූරි මොහොත වශයෙන් වෙදින් වේදකටගෙන ප්‍රඥාව වේතම් කරනවා උපදී ආලෝ වෙදින් කියන්නේ වේගාවතේ වෙදෙන්නේ වෙදෙනවා කියන්නේ පිට සබා ගන්න යමකම ඒක තමයි යෝගය සාමාන්‍ය අරමුණු විදර්ශනාවට ගන්න අරමුණු සමත භාවනාව සම්බන්ධව විදර්ශනා භාවනාව සම්බන්ධව තියෙන අරමුණු ඔබට සාමාන්‍යයෙන් සමත භාවනාව සම්බන්ධව හතරක් තියෙනවා ඒ වෙන් කරගෙන තියෙන දුක්ඛ හතක් ඔබට අත්යෙන් කාය ආරම්භණය යෝගා මතකස්ථ අරමුණ වල වේදිකට එකකට වෙන බෝධි කායික ප්‍රඥාව ඇති වෙනවා ඒක යෝගාවචර යෝගාන කාටද මේ යෝගීහි අපගේ අරමුණ වල එතකොට විදර්ශනා සමත විදර්ශනා වශයෙන් දෙන්නා මේ අරමුණ වල ඒක යෝගාන්නා යෝගාවචරය ඒකට යෝගී කියලා කියනවා. යෝගී යෝගාවතර ප්‍රේමෝ මන්දකුම් සඳහන් වන්නේ මේ තම කෙලවස්තන භාවනා කරන පුද්ගලයන්ට. මේ තම කෙලවස්තන භාවනාව කරන පුද්ගලයන්ගේ අදහස මොකද්ද? ප්‍රඥාව උපදවා ගැනීම. සමාධිය විස්තර ප්‍රඥාව උපදවා ගැනීම. ප්‍රඥාව වෙන දෙයක්. කියන්නේ පස්සේ අනුව පහළ වෙනව පහළ කරගත යුතු දෙයක්. එතකොට ඒකට ඒ උත්පත්තියෙන් ඒ විදිහේ සත්‍යයක් වෙනස් වෙනවා. උත්පත්තියෙන් උත්පත්තියේ විවිධ නාමයක් අතු කරගැනීමේ ශක්තියක් නැති ඇත්තොත් උත්පත්ති කුජය උපද්දේ උත්පත්ති කුජය කියලා යම් යම් මුත්‍තකෝ ප්‍රතිසංගත ප්‍රභාවස්ථාන ඒ ප්‍රතිසංගය ලබා ගන්න ප්‍රතිබදවා උත්පත්ති කුජය ප්‍රතිසංගය ඒකට ප්‍රතිසංගය සංඛාර පත්‍ය විඥානං සුවාදයන් ප්‍රතිපන්දු විඥානං කර්ම බලයෙන් ඇති වෙන ප්‍රතිපන්දු විඥානං උපාප විඥානං වලට කියයි මේ විපාක විඥානයේ ඇති වීමට යම් කර්මයක් හේතු වුණා නම් ඒකයි මෙතන සංඛාරය කියන්නේ ඒ සංඛාර කියන්නේ කුසල නම් කුසල විපාක. ඒ සංඛාරය අකුසල නම් අකුසල විපාක. එතකොට කුසල කර්මයේ බලයෙන් ඇති වෙන ප්‍රතිසම්පද විඥාන විපාකය. විපාකය අපේ පිටපත් වෙන්නේ. අතන්නක දුරේ පිටපත් වෙන්නේ. අතන්නක තේරේ පිටපත් වෙන්න පුළුවන්. ඒ පාප කර්මානුරූපව ඒ විපාක ඒ විදිහට දෙවිල යනවා. යෝගාවතරේ පුත ඒ තරම් යාතන හිතන්න ඕන දෙයක් නෑ. මගේ ප්‍රබෝධන් කොහොමද মাগুর পেতে কাণ্ড আগুর হতে পারে মাগুর পেতে কাণ্ড ঘটে হতে পারে মাগুর পেতে কাণ্ড ঘুরে হতে পারে মনে হওয়া হওয়া අදවස සුභෝතුක ප්‍රතිසංග්‍රහ කියන කෙනෙකුට භාවනාව අවශ්‍යයි. දුරෝධක ප්‍රතිසංග්‍රහ කියන කෙනෙකුට භාවනාව අවශ්‍යයි. අභෝධක ප්‍රතිසංග්‍රහ කියන කෙනෙකුට භාවනාව අවශ්‍යයි. ඔය අවශ්‍ය වන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ තරමට යම් කිසි ප්‍රයෝජනයක් සිතේ සම්පාදනයේ සම්පත් කරගත හැකි වෙන. ඒ නිසායි මේ අවශ්‍ය වෙන්නේ. මොකද කොහොමද භාවනාවේ යෝගාවකයන්ට අර තමන්ගේ ප්‍රබුද්ධාන්ව පිළිබඳව කටපොදවා ගන්නට කටපොදවා එන සම්බන්ධව උතලා කටපොදවා ගන්නට තමයි ඒ කටපොදවා ගන්න මාර්ගය කියන්නේ යම් විදි විදෝකින් ප්‍රමෝයකපල විලබන දුරවතුගායි ආරෝපකයි කියලා කටපොදවා ගත්තොත් අර රූපකක තත්ත්වය තුලා යොදා ගන්න බැහැ. සතපිටම කාලය ගත කරන්න තියෙනවා. සතේ සතේ වෙනක බොහෝක නරක එකක්. භානක එකක්. සතේට සමහර රූප ගුවන්නේ සමහර තැන්වල කොහොමද කාගෙන වදිනවා කියනවා. බාහිර පොත්වල කුද්දේ සායිකයි. උපකාරණම් උප ඉරවාන පාරිවචන දෙක තියෙනවා මනෝ මනෝ නිරේක කියලා. මනෝ නිරේක සංදේහ විචිකිච්ඡා කියන නම් වලින් සඳහන් වෙනවා මේ සැකේ. මනෝ නිරේක එක ඉරු එක ඉරු ඇඳින්වත් වාගේ කියන මේ සැකේ. උපේ ඉරු ඇඳින් නදහා නාම ධර්මය. නමුත් ඉරු ඇඳා වාගේ මේ ඒක ආශ්‍රයන. මේ ප්‍රයෝගනයට ගන්න බැහැ. ඉරු වගේ වාගේ. ඕකමකට ගන්න බෑ පාස්වර්ඩ් එක එනවා මේ ඉතිරි පාස්වර්ඩ් කියන මේක එනවා පාස්වර්ඩ් තමන්ගේ පාස්වර්ඩ් ගන්න පටක ගන්නවා නේ පටක ගන්න නැතුව මුලින්ම හයය නවර්වාමක පාතනය ගැන පිටව නවර්වාමක පාතනයෙන් යෙදීමෙන් ප්‍රතිඵල වර්ධනය සංවිපාල වරදුන්නා සමුදානන් වහන්සේගේ ඉගැන්වීමක්. ඒකදී උපවා මහාව මහමෝ නොකඩවා යෙදීම යෝගාවදරයට කරන්නේ. ඔබට ඒ තමන්ගේ සත්‍ය ප්‍රමණය යෙදෙන්න. ඒ යෙදීම නිසා යම් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. උපත් ප්‍රතිඵලයක් හෝ මධ්‍යම ප්‍රතිඵලයක් හෝ කියන දුක බව අත්ලබා ගන්න පුළුවන්. මේ මේ කියන සුදුමන් රූප තුළ ලැබෙන ප්‍රඥාවයි මේ ප්‍රඥාවයි දුකේ අර සුදුමන් ප්‍රතිසන්දේකතේ හොඳට කියන මේ නිසා මේ ප්‍රතිසන් දුකේ සුතෝ කියන මේ ප්‍රඥාවයි දුකේ අ මොකද කොලොස් කොලොස් යොමුලයි කියන්නේ. ඒකට විදනහ සාමාන්‍යයෙන් ගුරුපත් වීමට උදාසන. නිකම් දිනකට මේ දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අනුකෝ ජතා බහිජත යතා ජතිකා පදාගෙන අනුකෝ ජත අතුරත අවෝ බහිජත සුකතාවෝ ඔය අවෝ වලින් සංඛාවෙන් සංහා වලින් වරිම තියෙන නිසා ඒකට එකතු වෙලා තියෙන අවිද්‍යාවත් එක්ක ඕකෙන් මොලා කරනවා මේකෙන් අවුල් කරනවා මේ නිසා උත්පත්ති ප්‍රඥාව වුණත් ඊයව ගන්න බැරි වෙනවා මේ වරදි නිසා මෙන්න මේ වරදි සම්බන්ධවත් කියන්නේ යෝගාවචරයන් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාළේ යෝගා යෝගාය කියලා විකෝරී අර ප්‍රතිසම්බ ප්‍රඥාව ප්‍රතිසම්බ ප්‍රඥාව මතු කර ගැනීම ලබා ගන්න දිනුවම උස්මාන දිනුවම එහෙම නැති කෙනෙකුට ලබා ගන්නට පුළුවන් දිනු කර ගන්නට පුළුවන් ප්‍රඥාව හෝ මේක ලබා ගන්නට පුළුවන් ඇති අභ්‍යන්තර දිනු කර ගන්න පුළුවන් වෙන්නේ දිනුනේ නැනිපා කර්මස්ථාන අරමුණු වල සිත යොදවාලීම නිසා අවබෝධෝරි සංසය නුවණ නොයදී නිමෙත කරගෙන මේ කර්මස්ථාන අරමුණු වල සිත යොදන්නේ නැත්නම් එයාගේ භූරි ප්‍රඥාව අභ්‍යන්තරයේ තියෙන ප්‍රඥාව හෝ මත්ද මතු දීන කරගත යුතු ප්‍රඥාව හෝ බුදුනේ දෙකතුනම ගොවිලයන්. වෙන ගොවිලයන් අද උපදවා ගන්න පුළුවන් සත්‍යයක් ගොවිලයන්. අවෝගාම කෝරු පංච. මේ යොදුන්මයි නොයොදුන්මයි කියන මේ දෙකක් මෙතන මාර්ග දෙකක් වශයෙන් තියෙනවා. යොදුන්ම එක් මාර්ගයක් නොයොදුන්ම එක් මාර්ගයක්. යොදුන්ම වන මාර්ගය නොයොදුන්ම මාර්ග මාර්ගය. එතකොට සබහව්‍ය මාර්ගය, කුරුණීමේ මාර්ගය නෝදී. මේ නොයෙන්නේම එක්ක තවත් කරුණු රාශියක් තියෙනවා. අමර බන්තුආපු මොළෙන් කියවපු සතයක් යෙදුනාට වුණත් සතය බෝධි සංඝයාට කෙරෙනවා නෝන කුරුණීම කෙරෙනවා. ඒ වාගේම විස්හාවිතර්ථ මුඛා විතරක නෝන පුරුදුනට හේතු මුඛා දෘෂ්ටිය දුන්නට හේතු වෙන මුඛා විතරක වරදවන්නමට පර්තනය දෙන්නේ පර්තකුරු නරක අන්දමට තමන්ට උපේ නොවන දේ සම්බන්ධව නොබලකන දේවල් සම්බන්ධව මේ සම්බන්ධවට පාර්ථ ගන්න වැරදි වන්නේ පාර්ථ. හොඳ පාර්ථනේ නම් වරදක් නැහැ. නරක පාර්ථන කරන්නේ. මොකද නරක කාර්යකමනේ නිදාතු මේ ප්‍රඥාවන කියලා. එක්ක සාමාන්‍යයෙන් මේ පංචෝකාරම් හරි වාසය කරන්නා වූ සත්‍යයන්ගේ දුක රූපයට සම්බන්ධ වෙලා තියෙනවා. රූපයයි හිතයි දෙක බොහෝ විට එකම තුවා යන්නේ. රූප රූපේ කියන්නේ රූප කාය. රූප කායත් එතකොට ඒකට කියනවා රූප කායත රූප සංකාමය කියලා. ඒකට කියනවා නාම සංකාමය කියලා. මේක එකක් නෙමෙයි ගොඩක් නිසා සංකාන කියන්නේ ගොඩකට එකට සම්බන්ධ වෙච්ච ගොඩකට කියනවා සංකාමය කියලා. එතකොට රූප సంతාන එකට සම්බන්ධ වෙච්ච රූප රාශිය. නාම సంతාන කියන්නේ එකට සම්බන්ධ වෙච්ච අරූප ධර්ම ගොඩක්. චිත්තයිකක නාමයෙන් සඳහන් මේ කොටස් දෙක මේ පංචෝහාර භවය කියන්නේ මානුෂ්‍ය රෝග, දිව්‍ය රෝග, ධක්ම ලෝක රූප ධක්ම ලෝක කියන ඕවාට තමයි පංචෝකාර කියන්නේ. චතුෝකාර කියන්නේ අරූප ලෝකවලට එතන රූපය නැහැ අනිත් කොටස් හතර චෛත්‍ය කොටස් හතර තියෙනවා. එනික ඒක චතුෝකාර. එක කොටකට තියෙනවා ඒක ඕකාර. එක කොටසයි තියෙන්නේ. රූපය පමණක් වෙනකොට. එතකොට අපි මේ කතා කරන්නේ මේ පංචෝකාර භවය ගැන. පංචෝකාර භවයේ වාසය කරන සත්‍යයන්ගේ විතරයි චිත්ත සංකාණය, රූප සංකාණය, එහෙම නැත්නම් නාම සංකාණය, රූප සංකාණය කියන දෙක බොහෝ විට දෙකින් දෙකට උපකාර ලැබෙනු පවතිනවා. එතකොට අපි හිතනවා දැන් භාවනා කරන කෙනෙකුට කායට අමාරුවක් දැනෙනවා. කායට අමාරුවක් දැනෙනකොට ඒක පිටටක් වෙනවා. ඒ වෙලාවේ හිත දුර්වලයි. හිත දුර්වල වෙනවා සමහර විට. එතකොට කායටත් ඒ වගේ දැනීමක් වෙනවා. නැත්නම් හිත දුර්වල වුණාම කායත් දුර්වල වෙනවා. විදිහට දැන් අපිට හිතන්න පුළුවන් මේ තීන මුද්‍රාවේ ඒවා. තීන මුද්ද ඒවා ඒවා ඒවා ඒ නිසා මේ කායත් බොරොන් හොඳටම දෝර වෙනවා. වැඩ කරන්න බැරි සත්‍යයට වැටෙනවා. එපමණක් නෙවෙයි. මේ කාය පරිණීම ආදී දේවල් කරනවා. අ ඉතින් මොලේ හදවත මොළය වල තියෙන පිටත සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන කොටස්. ඔය තැන් වල පැවිදි ආදී දේවල් ඇති වෙන තැලින් ඒ වගේම තැලින් ආදී දේවල් ආවොත් බොහොම විචින්මනට පිටකයක දැනෙනවා. ඇතැම් විටක නිගතම ලෙඩ විසක් ඇති කරගන්න පුළුවන්. අරමුණ කියන්නේ. නිගතම යාව ජීව ලෙඩෙත් වෙන්න පුළුවන්. අර අර විදිහේ දේවල් වෙනවා. එතකොට කයෙන් හිතේ මේ විදිහට දෙකේ අනාම සංකානේ රූප සංකානේ දෙකේ මේ විදිහට සම්බන්ධයක් තියෙනවා. යෝගාවතරයන් විශේෂයෙන් සලකන්න ඕන මෙන්න මේ தත්ත්වය අපි ආරක්ෂා වෙමු කියන අදහස තියෙනවා. ඒ ආරක්ෂා වෙමු කියන්නේ මොකටද? වෙන මොකටවත් නෙමෙයි සිත දිනු කර ගැනීම. සිත දිනු කර ගැනීම ආදහස. දැන් කියන්නේ දැන් තවත් හොඳ උදාහරණයක් අපිට ගන්න පුළුවන් මේ නාම සංතානයයි රූප සංතානයයි කියන මේ දෙකේ සම්බන්ධ දැන් බොහෝ විටව පාඩම් කරපු දේවල් තියෙනවා. පාඩම් කරපු දේවල් පාඩම් කරපු දේවල් පාඩමින් වෙනකොට ඇතන් විටක ඒ ඒකට හිත යොදන්නේ නැතුව ඉබේටම කියලන ගැටයක් තියෙනවා. ඉබේටම කියනවා. අර හිතට දීපු ශක්තිය කායට සම්බන්ධ වෙනවා. ඒ ඒ තැන් කායට සම්බන්ධ වෙලා තියෙන නිසා දන්නේම නැතුව දේවත කියනගෙන කියනගෙන යන පාඩම් වෙලා කියන දේවල්. එතකොට එතන කයයි හිතයි දෙක පුදුමන්දනේ නොදන්නා අන්දමකින් හිතාගන්න බැරි අන්දමකින් මේ දෙකේ ලොකු සම්බන්ධයක් තියෙනවා. හිතේ දන්නේ වෙනින් දැනගත මේ වචනේ විතර තියෙන වෙනින් තමයි. අන්න මේ දේවල් ගැන ප්‍රකාශ කරනවා බොහොම මේක පාඩම් ඇති බවක් කියනකොට ඒ විදිහේ දේවල් ඉස්සරලා කියනවා. මේකෙත් අපට හොඳටම තේරුම් ගන්න ඕනේ. ඒක නාම සංතානය රූප සංතානයට එක හොඳටම සම්බන්ධ කරලා තියෙනවා. මේවා විශේෂයෙන්ම සංසෝකාර භාවය කියන්නේ. ඒ නිසා නාම සංපාණය වශයෙන් තියෙන මේ හිත ප්‍රධාන හිත ප්‍රධාන කරගෙන තියෙන මේ ධර්ම කොටස දිනු කර ගැනීමයි යෝගාවචරයන්ගේ ප්‍රධාන පරමාර්ථය. ඒ ප්‍රධාන පරමාර්ථය මුලින් පමනවා ගැනීමට කයත් අනුපද්ධිතය වේදුරු නැතිව සබා ගැනීමට මහන්සි වෙනවා. වේදුරු නැතිව කාය සබා ගන්නවා. ප්‍රමෝරය හදවත ආදී ප්‍රධාන කොටස් කොහොම හොරින් තියාගන්න මහන්සියන්නේ. ඒකට නිරෝධිපත්තු නිරෝධානං නම් නිරෝධිපම ප්‍රධාන අංගයක් වශයෙන් යෝගාවචරයේට නියම කරලා තියෙනවා. ලෙඩෙකුට මේ මන්නේ භාවනාවන් දිගට ගෙනියන්න බෑ. ලෙඩ සමහර විටක භාවනා කරන හත් වෙනවා. හත් එක ඔබ කතාවල් දුවන. ඒකට ඒ වගේම මම ලෙඩා වෙනකම්ට භාවනා කරන්න බෑ කියලා අයින් වෙන්නත් හොඳ නැහැ. ඒ සාර්ථක අන්දමට භාවනාවක් ගෙන යාමට නිරෝධ ශරීරයක් අවශ්‍යයි. නිරෝධ හිතක් අවශ්‍යයි. නිරෝධ හිතයි නිරෝධ ශරීරයයි මේ දෙක එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාම තමයි මෙන්න මේ යෝගා විදායතේ භූරී මේවා දේශනාවට අනුකූලව වැඩ කරන්න පුළුවන් මේ යෝගාවචරයන්ට. මේ යෝගාවචරයන් ඔය විදිහට තමන්ගේ මේ යෝගාවචර වැඩ පිළිවෙල ගෙනියන්නව අවස්ථාවේදී ඉතාම පිළිවිදු අදහස තියාගන්න ඕනේ. ඒ පිළිවිදු අදහස නැති වෙනකොටම අර භාවනාවේ ප්‍රතිඵල වෙනවකට හැරෙන බව හොඳටම අත්දැකලා තියෙනවා. ඒ උදාහරණයක් වශයෙන් කියනකොට හිතනකොට අපිට ගෞතම ප්‍රකාශයයි දේත භාවනාව කරන. මේක භාවනාව කරන අරමුණු හොඳට ඒක තැන්පත් වෙලා තියෙනවා. හොඳට අරමුණු ඒක තැන්පත් වෙලා තියෙනවා. ඇතැම් විටක මේ අවස්ථාවේදී අර ඒ ඒ තත්ත්වය නිසා ඇති වෙන අප්‍රේතිය. මේ ප්‍රේතිය බුද්ධ විදින. ප්‍රේතිය බුද්ධ විදිනකොට දන්නේ නැතුව අර මොනෙන් පිට පැනනවා. ඊට පස්සේ බුද්ධ විඳලා ඉවරනම් නිකායේ නැහැ වෙන කෙනෙකුට කියනවා. අනිත් දෙවියන් නම් දවස් ගාන මහන්සි වෙනවා. මට නම් සායත් කියන්නේ නැහැ මේක දැන්පත් කරගෙන ඉන්නකොට. දැන් කියන්නේ ආ මහත් වේද. එදෙනෙක මහත් වේද. අතනක දෙලෝදයක් මේක නේද ඕන්න ඔය විදිහට දේවල් වලින් දේවල් වලින් මේ අරස්සාවෙන් අනිත් එක එතකොට මේ දේශනාවේ අනුව ගන්නකොට අපට ඒකම් දේභාප සංඥා භවාය විභවාය කියනවා දාන. මේ දේභාපත දෙආකාරව පාරමේ. පාරවල් දෙක. දිනුවටත් පිළිවෙලටත් ඒක කියනවා මේ පාරවල් දෙක මාර්ග දෙක දැනගෙන දිනුවන්නා වූ යෝගාවචරය දිනුව බලාපොරොත්තු වන්නා වූ යෝගාවචරය මේ මණ්ඩලෙන් ඒ දිනුවන්නා වූ මාර්ගය අරගන්නේ කියලා උන්වහන්සේගේ අවස්ථානෝ අනුශාසනා. එතකොට මෙන්න මේ අයෝගය සම්බන්ධ පාසු සාකච්ඡා කරන්නේ. යෝගය කියන්නේ භාවනාව යෙදීම. ඒ යෙදෙන අවස්ථාවේදී සම්මාර විදියේ මේ පිළි උපද්දේ තියෙන බව පරකණ්ඩෝන උපද්දරව දරෝනාම ඇතන් විටක තමන්ට ලැබිච්ච ගුණය නැවත උපදවා ගන්න බැරි කරන නරකයි. නරකයි. තව තැනක බුදුරජාණන් වහන්සේ වදාළා නිත්තා සම්මු විදම් සිතා අරති භක්ත සම්මදෝ ඒතේන මත්පකාසති අරිය මග්ගෝ විදපාන මේකත් බොහොම හොඳ අදහසක් සුදු කියලාදන්න ආර්ය මාර්ගය බලාපොරොත්තු ලබා ගන්න බලාපොරොත්තු වන්නා වූ නැත්නම් බලන්නේ අදහස යා යුතු පාරයි ආර්ය මාර්ගය කියන්නේ. මේ ආර්ය මාර්ගය නියමන යන දේවල් ටිකයි උන්වහන්සේ දේශනා කරන්නේ. අතන් විට ලැබිලා තියෙන ආර්ය මාර්ගය වුණත් වරිණ යනවා. මෙරදි සේවා ගැන කවර කතාවද? ලැබිලා තියෙන මාර්ගයේ ලැබිලා තියෙන මාර්ගයේ වැහිලා යනවා කියන්නේ ප්‍රයෝජනයක් ගන්න බැරි තරමට පුදුකලා දුර්වල වෙනවා. ගුරුවරයන්. ඒකයි ඒ කියන්නේ. එතකොට නොලෙලි සේවා ගැන දැනගන්නවා. එතකොට මොනවද මේ ප්‍රධාන කාරණේ නිද්ද? නිද්ද කියන්නේ. නිද්ද කියනක නරක එකක් කියලා හිතන්න අමාරුයි. නිද්ද නිමෙකට ඕනනේ. ඉන්නේ නිමෙකට ඕන. නිද්ද නැතුව ගහ. උඹ තරමක්වත් ඕන. එහෙම නෙමෙයි නෙමෙයි කියන නේද? මේ අර නිවරණ අන්ත යට වෙලා කරන නින්ද. දැන් කියන්නේ නින්දේ ඇති වෙන්නේ කාය කායන්තරකෝ විත්‍රේ කායන්තරකෝ විත්‍රේ අගානාති කාය විඥානං ආයන්ත හෝවිත පදානාත පොත්පබ්දේ පොත්පබ්දේ එතකොට කාය දැනගන්නවා එතකොට කය කය ආශ්‍රිත කරගෙන ලැබෙන පොත්පබ්දේ ස්පර්ශය විඳින්නාව ලැබෙන්නාව ඕ රූප ආදී ඒකට පතරිනී කෙරෙදෝ වායෝග වෙන මේවා පොත්තම්බ රූප කියන්නේ පොත්තම්බයි කාය දෙක එතකොට මේ දෙක නිසා විඥානය ඇති වෙනවා කාය විඥානය ඒ කාය විඥානයයි පොත් කායයි පොත්බ්බයයි කියන මේ තුන නිසා පස්සේ ඇති වෙනවා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. මේකනේ පිළිවෙල නිින්දේ ලැබෙන පිළිවෙලයි අපි හිතන්නේ. යම් ඒ කියන්නේ අද විදිහේ අන්දෝක හොරන් කියන එක ඒක කාය උදාගෙන ඉන්නකොට ඔන්න ඒ කාය කාය කායත් ප්‍රසාදයයි කාය විඥානයයි පොත්හබ්බය තුනක් උතන එකතු වෙලා තියෙනවා. එතකොට පොත්හබ්බය ඔය තුන නිසා හත්ය තියෙනවා. ස්පර්ශය. ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව. වේදනාව ඇති වෙනවා. මේ වේදනාව සම්බන්ධව තේරුමක් ඇතුව අර දිගෑරිලා ඉන්නවා නම් ඒක පිළිහිමට හේතු වෙන එකක් නෙවෙයි. ඒ වේදනාව සම්බන්ධව කුත වේදනාවක් ඇති වෙනවා මම මේක ආස්වාදනය කරනවා. තව තව ගිනිගෙයි හරි ගිනිගෙයි අහගෙන දෙක එවනේ කයි තියාගන්න මහන්සි ගන්න. එතකොට සුඛ වේදනාව නිවාවය අර කාය සංපස්සේ නිසා ඇති වෙන සුඛ වේදනාව එවද සුඛ වේදනාව නිදිනවා හොඳට නිදිනවා ආසාවෙන් නිදිනවා රාගානිකය අනුත්‍යති එදෙන රාගානිකය බලපවත් කරන රාගානිකය ඔය කියන්නේ අවස්ථාවක දුක් වේදනාවක් වෙනවා එතකොට ප්‍රතිභානකය බලපවත් වෙනවා. ඔය දෙකම අර මධ්‍යම තත්ත්වයෙන් එනකොට මුලාවෙන් ඉස්සර එනකොට උපේක්ෂා වෙනවා. ඒක අවිඥානිකය බලපවත් වෙනවා. රාගානිකය බලපවත් වෙන වෙලාවකට ප්‍රතිභානිකය වෙලාවකට බලපවත් වෙනවා. අවිඥානිකය වෙලාවකට බලපවත් වෙනවා. අනිත්‍ය තුනක් මුල් කරගෙන වෙන කෙලෙස් රාශියක් මේ ශරීරයේ සබාගෙන ඉන්නවෝ කුජලයාට ඇතිවෙන මේ කොල් කෙලෙස් ගොඩක් ඇති වෙනවා මේ කෙලෙස් ගොඩ නිසා එක්තර අන්නමක ආස්වාදයෙන් යුක්තව රස විඳීමකින් යුක්තව සායනක කරන මේක තමයි නිමිති කියන්නේ මේ නිින්ද. මේ නිින්ද විහා ආර්ය මාර්ගයේ යහනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ආර්ය මාර්ගයේ මෙපා මොතව නිවර්ණ ගොඩක් සෙලෙස් ගොඩක් ආශ්‍රය ගොඩක් ක්‍රියාවෙන් යෙදෙන. ඉතින් ආර්ය මාර්ගය කොහොමද කියන්නේ? ඉන්න ආර්ය මාර්ගයෙන් උනත් තේරුම් ගන්න. ඒක තමයි. මෙන්න මේ නිසා මේ නින්ද නින්ද කියන එක තේරුම් අරගෙන යෝගාවචරයන් ක්‍රියාවේ නියෝදෙන්න. නින්ද තේරුම් අරගෙන ක්‍රියාවේ දෙන්න. නින්ද ගැන මතක් කරනකොට අපේ සාසන මේ බුද්ධ සාසනය ප්‍රතිජාතක උපනමස් සිටියා. ජීවිතාන්තයටම ඔයගේ නිින්දක් නොදක්වත් ඇති. ඒ ජීවිතයට. අර මහා පාත්‍ය ප්‍රමහරහතන් වහන්සේ ගැන කියන අවුරුදු 120ක්. ඒක සිද්ධ නැතිනේ අඬක. අඬක පුතක් සිද්ධ නැහැ. ඒ විදිහේ පුතක් සිද්ධ නැතිවත් හොඳ දෙනෙක් වෙනමක් සිටියා. මේ රහත් වෙලා. රහත් වෙන ඉස්සෙන්නේ රහත් වෙලා. ඒකට අර පස්තින ජනතාවට ආදර්ශ වශයෙන් උන්වහන්සේ කරලා අර විදිහේ මේ සද්දුකාංගය වශයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ ආනන්දහාන්ති අනුරුද්ධහාන්ති මහා කාශ්‍යප හාමුදුරුවෝ සාරියුත් හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවෝ එතකොට බක්කුල බක්කුල හාමුදුරුවෝ සේවන හාමුදුරුවෝ රක්ෂපාල හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ ඔය මහරහතන් වහන්සේලා ගොඩක් සඳහන් වෙන ඔය පරිමුෂ්ඨ අතුවා පොත්වල මෙන්න මේ විදිහට යැත්තු ඔය කාලය ගත කළා කියලා එයාට රහත් වෙලත් ඒ විදිහේ රුචි වෙනකොට මම වෙලාවේ වැඩ පුරුද්ද දෙවිච්චා ඒ වගේ අනිත් කාලේ කරපු මුල් කාලේ කරපු පුරුද්ද රහත් වෙලත් වෙනවා. එපමණක් නෙවෙයි මත යටි වෙනව මේ සාසනය ඇති වෙනව දරුවන්ට. ආදර්ශයක් දෙන්න ඕනේ. සම්මා රහතන් වහන්සේ කෙනෙකුගේ මහදාස උන්වහන්සේ ලබාගත් මේකාගෙන සදායාදේ මුළු සුන්දරාම ලබා ගන්නවා වෙන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව නිසා උන්වහන්සේලාගේ සිතිවිලි උන්වහන්සේලාගේ වචන උන්වහන්සේලාගේ ක්‍රියාව කියන මේ හැම එකක්ම පස්වෙනි ජනතාවට උපකාර වෙනවා. මොකද උන්වහන්සේලා වස්තුවේ මහසලාගේ කුරුද්දට අනුවත් වෙන නිසා ඒ වාදීන පස්වන ජනතාවට උපකාර වෙනවා. මෙන්න මේ අන්දමට හොඳින් ඉඳ තියෙනවා නරකින් ඉඳ තියෙනවා. මේ නරකින් ඉඳ තියෙන ධර්මයේ සඳහන් වෙන නිදාස. දැන් ඒ දෙන් පරිස්සම් වෙනවා මොකද නිදාස් පන්දි යන්න කම්මැලිකම් කම්මැලිකම් හඳුන්වන සබී පදවදා සහාතුනාදා ගෝරියන් ගෝරි ඉන්න ගැටි සම් ඊගොන් දුක්ඛාන නරරෝ ඒ කම්මැලිකම් මෙච්චර ලක්ෂණ ආරති අධිකුසල ධර්මයේ අනුමුදිත අලෙන්නේ නැති ගැටි ආරති කියනවා අධිකුසල ධර්මයේ නිදර්ශනක් සීල සමාධි ප්‍රඥා කියන මේ උතුම් ගුණ ධර්ම වල සිත හඳන්න පිළිගති ආරති භක්ත සම්මදෝ භක්ත සම්මදෝ කියන්නේ වැඩිපුර ආහාර ගැනීමෙන් ඇතිවන පීඩාව කායික පීඩාව අමාරුව ඒකට අර වැඩිපුර ආහාර ගැනීම නිසා ඒවා නිකන් කාන්තරයක් වගේ තියෙනවා ඒ නිසා නින්දකුත් ඕනේ. ඒ නිසා ප්‍රමාදෙත් වෙනවා. ඒ නිසා පිළිවීමක් ඇති වෙනවා. මෙන්න මේ නිසා වතරම් දෙයක් වෙනකත් ඒනෙත් වශයෙන් දෙන ඒක ඇති නොවෙන්න අන්නමත ප්‍රමාණවත්ව ආහාර ගැනීම ඉන්නපාත ආහාර ගැනීමට පුරුදුෙන් දෙන්න. අදවස යෝගාවචර ජීවිතේ ඒ විදිහ යනවා නම් ඉතාලම වටිනා සත්‍යම ඒකේන මාත්‍රකාරක හරිය මග්ගෝධිකපායනම ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ කළා කියන්නේ මේ ආර්ය මාර්ගය ලබා ගැනීමට බාධා වෙන කරුණු වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් කළා කරුණු දෙක. ආර්ය මාර්ගය කියන්නේ ලෝකෝත්තර ඥානය. ඒක වරකෝ ආ මාර්ගඥාන, සතරදාගාම මාර්ගඥාන, අනාගාමී මාර්ගඥාන, අරිහත් මාර්ගඥාන කියන මේවා. මේවා ප්‍රකාශ වෙන්නේ නැහැ මේ කියන මේ දුර්වලකම් උදේ කියනවා නම්, කායේ බලපවත්නවා නම්, හිතේ බලපවත්නවා නම් මේව ප්‍රකාශයට පමුණවා ගැනීමට ඇති වෙන්නේ නැහැ කියලා වෙනකොට දෙන්නේ. එතකොට මේ යෝගයේ අයෝගයේ කියන මෙන්න මේ දෙක ওই විදිහට තේරුම් ගන්න හුඟක් තියෙන කාරණාවක්. සියලුම කර්මස්ථානයකට අදාළයි. සමත කර්මස්ථාන, විදර්ශනා කර්මස්ථාන. ඒ කර්මස්ථාන ගෙන යන පිළිවෙල මෙන්න මේවා කරනවා කියලා සාධකන උපදේශ ආදියක් වෙනනම් ඒකත් මේකට ඇතුළත්. මේ කර්මස්ථානයට බාධක තියෙනවා නම් ඒවත් මේ ගැටලුවේ තියෙන මේ බාධක දැනගන්න ඕන. අර මේක සකස් කරගෙන නියමන්නට ගෙනියන්න කියන තේරුම තියාගන්න. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ යෝගාවතරයන් පිළිබඳව ඉතා වටින අනුශාසනාවක් පයවගෙන මේ අනුශාසනාව යෝගාවතරයන්ටම දේශනා කරනවා. බුද්ධ ශාසනය කටයුතු කරන්නා වූ යෝගාවචර පින්නතුන් සඳහානම් දේශනා කරනවා. එනිසා මේ බාධක දේවල් වරිහිත අයින් කරගෙන උපකාරක ධර්ම යන සිහිය උපදවාගෙන එහාට විජයට මේ භාවනාමය කටයුතු කරන යාමට උනන්දු වීමට මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ මහා කාරුණික දේශනාව අපට දේශනාව කළ මේ ඇතන් උදවියගේ ඇතන් උදවියට මේ බණ අවශ්‍ය නැහැ. ඒ මොකද යම් කිසි බණ පදයක් අහපු ඇති වෙන්නේ ඒ බණ පදයේ අනුව උදේ බලක්. උදත්තනාවක් ඒ අනුවම පවත්වලා මාර්ගඵල ඥානයන් දිනු කර ගැනීමට ශක්තිය ඇතිවෙත් ඉන්නවා සිටිය. වැඩිපුර දෙනා එහෙම නෙවෙයි. සූත්‍රයක එහෙම නැත්නම් ගාථාවක අදහසක් අරගෙන නැවත නැවත වාසිය කරන්නේ එකකින් මාදි වෙන වෙනත් කරුණු අනුව සලකන්න ඕන ඒ වගේම ස්වහාතත්ත්ව කිරිය සක්කච්ඡ කිරිය සාතත්ත්ව කිරිය ආත්ත්ව කිරිය කියන මෙන්න මේ ක්‍රමයට මෙතර වෙදෙන්න මෙතර වෙදෙන්නව අවස්ථාවේදී යම් කිසි අවස්ථාවක ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ අර සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රම ක්‍රමයෙන් දිනු වුණා නම් එතකොට නිර්වේ සමතාවක් නිමාන්දමක සම්පූර්ණ වෙලා තිබුණා නම් අන්න බලු අවස්ථාවේදී ප්‍රියත්කටම තේරෙනවා ඒ බුද්ධයාන්තම තේරෙනවා දැන් බොහොම හොඳයි මගේ කර්මස්ථානයේ පිළිබඳ වැටවීම බොහොම හොඳට පැහැදිලිව තියෙනවා ඒ කර්මස්ථානයක් කියුවාම විදර්ශනා කර්මස්ථානය සම්බන්ධව මතක් කරන්නේ. ඒ විදර්ශනා කර්මස්ථානයට අඩංගු වෙන පංචස්කන්ධය ආයතන ධාතු ආයතන කියන මෙන්න මේ ඒවා එක කොටසකට දුක යොදුවාම අනිත් අනිත් කොටස ඒ වාගේම ප්‍රකටව යත වෙනවා. හොඳේ පහදිලි ජීවිලි කෝඩුවක යම් විදයක් දාලා තියෙනකොට ඒක හොඳට එළියක් තියෙනවා නම් ඒ ටික හොඳට ප්‍රකටව පෙනෙනවා වාගේ මේ සංස්කාර කොටස් හොඳට පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා. ඒ පැහැදිලිව තේරෙන්න පටන් ගන්න අර මුලින් මේ පොලිස් කරාදියට නෙමෙයි අපට නෙමෙයි ඒකම පටන් ගන්න සිද්ධට ඒකට යතනකොට අර පහත කෙනෙක් සත්‍යයට වඩා සිය මණ්ඩමතයි හිතට තියෙන්නේ ඒකින් බලන්න එතකොට ඒ පංචස්කන්ධ වලට භාග වලට ආයතන වලට ආදී ඒ සංස්කාර කොටස් මුලින් සමූහ වශයෙන් තියෙන ඊළඟට කොටස් කොටස් වශයෙන් ඒක බෙදුක බෙදුක ඒ බෙදුක බෙදුක තියෙනවා දේවා අවදාහත් නොලබුච්ච හැටියට නොලබුණු නොලබුණු පිළිවෙලට නොදැනුණු පිළිවෙලට නොයසහුණු පිළිවෙලට ඒවා යටෙන්න පටන් ගන්නවා අතිවි නැතිවි නැතිවි නිදී ඔය ස්වභාවය. ඔය ස්වභාව රාගයේ ක්‍රමයෙන් හොඳට නොකඩවා යට වෙන්න පටන් ගන්නවා. සංලක්ෂණ චිත්ත ජීවිතය කියලා මේ අවස්ථාවේදී ඒකට කියන්නේ ඒ චිත්ත ජීවිතය බොහොම පිරිසිදුව. දක්ෂව පිරිසිදුව දක්ෂව ඒ වාගේම ප්‍රමාණිකව සිත පවතින. බහරකට දුවන්නේ ඉන්ද්‍රිය ධර්ම ඉඳට දිනුවලා තියෙනවා. සත්‍යවක විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩෙනවා. හොඳට වැඩිලා තියෙනවා ඒ වාගේම විගල වශයෙන් සමවලක් තියෙනවා. විගල විගල වශයෙන් සමවලක්. මෙන්න මේ වගේ අවස්ථාවේදී ඒ යෝගාවචරයන් තේරෙනවා දැන් නම් බොහෝම හොඳ වෙලාවක් නොකරවාගෙන භාවනාව දෙනවා දෙනවා භාවනාවට උදවන්න හොඳට. අන්නබඳු අවස්ථාවකදී අර බෝරු නාමයෙන් සඳහන් වෙච්ච ප්‍රඥාව මතුවල එතෙන්දු කෙරෙන්දෙන් දහයින් වල මෙන්න ප්‍රත්‍යක්ෂ කිරීමවා වගේ මාර්ගය වෙනවා ඒ ලෝකෝත්තර ඥානය මුලින් කරන්නේ ඔන්න අවස්ථාවේදී ඔන්න අවස්ථාව ප්‍රත්‍යනින්න තමයි මෙතන මේ කියන්නේ යෝගාවේදායතේ භූරිය. ඒ මොන මොන දේවල් නිසා හරි මේකට බාධා වෙන ක්‍රම තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒ තේරුම් අරගෙන දෙවිස්ස පමණ තමයි ඒවත් ක්‍රියාවට දාන්න ඕනේ. මේකට බාධා වෙන කොච්චරද? ඒ බාධා වල තේරුම් අරගෙන බාධා වලින් පිට මගාරවාගෙන, අය මගාරවාගෙන වැඩ වෙනවන්න ඕනන් කියන්නේ. ඒකකොට අර අයෝගාභෝධි සංසයෝ කියන මේ අදහස ඔය එක්කම විතර ආරගෙන හිතේ කලපදියන් කරගන්න ඕනේ. යෝගයෙන් භූරිය වැඩෙන ප්‍රඥාව වැඩෙන ආයෝගයෙන් ප්‍රඥාව පිළිසිදුවා නවදෙවිල යනවා. මොනෙන් මේ නිසා යෝගාවකරන්නේ පැති දෙකම දැනගෙන ඒ ප්‍රඥාව වැඩෙනා වූ පිළිවෙත කටයුතු කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. මේක ආදි දවසේ විස්තරය කරගන්න ඕනේ. අද මරණානුස්සති භාවනාවත් එකට අරගන්න. මුමලව බොහෝ කාලයක් වැඩ හිටපු ඒ මරණවද ධම්ම සුදත ස්වාමීන් වහන්සේ ධම්මදේශ ස්වාමීන් වහන්සේ හුඟක් භාවනා කරපු කෙනෙක්. අපට වඩා හුඟක් ඉස්සර දුම් භාවනාව දියුණු කරගත්ත කෙනෙක්. ඒතුමාර ආත්මික නිසා අන්තිමේ අන්තිමේ දුර්වල කටයුතු කරලා හුඟක් කලකිරීමක් නැතිව. හුඟක් භාවනා කළා. අපේ මේ යෝගාවතර පිළිගත පිටින් ඇවිල්ලා සම්බන්ධ වෙච්ච අත්සන්යෙන් පළවෙනි මහා දේවාමීන් වහන්සේ කියලා කියන්න පුළුවන්. යෝගාවචර පත්තියක. ඒ වගේම නිමලව තේනවා කියන තමයි බොහෝ කාලයක්. කාලක් කොස්ගොඩ ස්ථානෙදී සුත මුල් කාලවල තිබුණු දේවල් තියෙන. ඒකට පරිණි හාමුදුරුවෝ වගේ වගේ තියෙන. ඒ හාමුදුරන් ගුරුනාථ හාමුදුරුවෝ භාවනා කරපු කෙනෙක්. මම දැකලා තියෙනවා හම්බුත් ධම්ම කුසල ආනියෝගය හම්බුත් භාවනාව බොහොම දුරට කරපු කෙනෙක් කරන භාවනාව ටිකක් ඉගෙනගෙන ඒ දේ කරපු කෙනෙක් මේ හම්බුත් ඒ හම්බුත්ම ගෝලවා ඒ පූර්වන කටුගෙන ගත්තා ඉගෙනගෙන ඉවරලා පසු කාලයක ගෝල බාලයන් හදලා ඒ ආකාර දාලා මේ ආරම්භ ගත වෙන ඉඳලා ආයි සානේ කරතු ආයි සංකේතවලට ගිහින් නැවත වාරක් මේ අපේ මේ කටයුතු වලට සම්බන්ධ වෙන අන්තිම දක්වාම වැඩ කෙරෙනවා. වැඩිපුර කාලයක් ගත කරන නිමලව ස්කෝලාට මාරන්න ස්කෝලාට. ඒ නිමලව ස්කෝලාගෙන ඉඳගෙන අන්තිම අතරින් කියලා ඒ පස්සේ ආයි සානේ කරලා ආයි ළඟට ගිහිල්ලා තියෙනවා. මොනවද හදකට ගියාද කියලා කියන්නේ අසුබ කියන්නේ ඒ විදිහ ආයතන සාකමේ කියලා පොරොගේ දවසේ අල්ලපන්දු දායක මාත්‍ය සම්බේත වෙලා මම කියවනේ ඒ හාමුදුරුවෝ මෙලව දුරට වෙනවා ඒක පරිණතනේ අල්ලපන්දුට වඩාම ගන්න කියලා මම ඒ දායක මහත්තයාට කිව්වා ඒ කතාවට මොකටද ගන්න අල්ලපන්දුට වඩාම ගන්න කිව්වා අල්ලපන්දු තමයි අපවත් වෙනවා අංගපන්දු සේන ආරම්භ සේනාටනේදී අපවත් කළා කියනවා මහා රූපක අපෙන් වචනීකේ එදෙන වචනීක හඳුනා තියෙන නිසා දොරස්තරීමට අංගපන්දට වළම්ම නැහැ. ඔතෙන්දී මේ වලින් කිසිදුරටත් නැතුව අපවත් වෙච්ච බවයි දැන් දැනගන්න තියෙනවා. ඒකේ යථාර්ථ මේ යෝගාවචරයන් අතරින් වෙනමකට උපාසහාය වුණා, උපපාකාර වුණා, උපකාර වුණා. ඒවට මන භාවනාව සම්බන්ධව අපුදුක් වෙනවා බොහෝම. ඉතින් අන්තිම කාලේ ලෙඩනිකා අසනකනික මේ දුර්වල සම්මතේ ඒකෙන් සාමාන්‍ය පිළිකක් නේ. මේ මේ ජීවිතයක් ඒ වෙච්ච හැටි අපි කල්පනා කරන්නේ ඒ ජීවිතයේ කවුරුදු අනුවකට පිට්ටු වෙන්නේ. මම හිතේ 87ක් 8ක් විතර ඇදගෙන උද ඒ තාක්කල් මොනෙක් මොනෙක් පිළිවේ කරදර කරක. කරදර කර කර ගමන් කර ඒ හාමුදුරුවන් සම්බන්ධව අපි හිතන්නේ අපි වෙනස් අපි හිතන්නේ මේ ජීවිතයක ජීවිතයක් ආරම්භ කරනකොට උත්පත්තියක් ආරම්භ කරනකොටම පත්තෙන් පන්නන මරණ ඒක දන්නේ නැහැ ඒ පත්තෙන් මරණයක් පන්නන බව හිතන්නේ නැහැ මේ ආරම්භ කරපු ජීවිතේ පරිපාර කරගන්නට වටිනා එකක් කරගැනීමටයි මේ මහන්සි ගන්න ඒකකොට ඉගෙන ගන්න මහන්සි ගන්න රැකී රස්සාවල් හරියට ගන්න දේපල හරියට ගන්න සංගදරුවන් හරි දැක්ක ගන්න නාතු පුරුෂ හරි දැක්ක ගන්න උපකාර පුරුෂ හරි දැක්ක ගන්න ධනෙ පොදව ගන්න එතකොට උදන් කඩන් ආදී මේ දේවල් හරි දැක්ක ගන්න ඒවට විරුද්ධ වෙන අත්සන් එක පටන් කරන එතකොට මොනම මත මොනම දෙයක්වත් මතක නැහැ අර මූල ඔය පටන් ගන්නකොටම පන්න පන්නයි ආවේ මරණ මරණ පන්න පන්නයි ආවේ ඒක ගන්න නෑ මූලක් මෙන්න මේ වෙනසකට ඒක යොදාගෙන ලොකු වැඩ ගොඩක් කරනවා. දන්නේම නැතුව වහගන්න. මරණේ නබ්බාහතෝ ලෝකෝ මත්තුනා බාහතෝ ලෝකෝ මත්තුනා අබ්බාහතෝ ලෝකෝ මේ ලෝකේ මත්තුනා මාරයා විසින්නේ මරණය විසින්නේ අබ්බාහතෝ අන්නගන්නේ උප්පත්ති සමගම වන්නගෙන යනවා. බල්ලෝ අන්නන්නේ දඩයන් බල්ලෝ දඩයන් පන්නගෙන යන්නේ ඒ විදිහට. ඒක පන්නගෙන පන්නගෙන යන අහුවෙච්ච තැන බෙන්දාගන්න බාරමෙන් නැති කෙනෙක් තමයි. වරාය පරිවාරිතු. මම වත්යේ ළඟ ඉතාම මේ ජරාව. අපේ සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ තුවන් ආදෝන කොට මේ ජරාව උත්පත්ති වෙන ජරාව. මරණත් උත්පත්ති ජරාවත් උත්පත්ති ජරාවයි උත්පත්තියයි ජරාවයි මරණය. ඔය අතර තව දානෝ යාති. ඒ වගේම සංඝා රැළේන ඕතින්නේ. මේ ඔය එක්කම දහලා තියෙන මහා උලක්. සංහා නැමැති මහා උලක් අදයටම කායනවා කියනවා. ඒක තමයි අර අර නොයේ සිදුව දේවල් ක්‍රියා යොදවන්න මහන්සි ගන්න. ඒ සංහාරයෙන්. ඒ වේදනාවක් ඇති වෙනවා. තවත් ඒ වේදනාව ගණන් ගන්න. ඒකත් හොඳයි කියලා හිතන්න. ඒකත් හොඳයි ඒකත් දිනුවට උපකාරයි කියලා හිතන්න. ඒ බොහෝම කෙනෙක් කියනවනේ මේ සංහාව නිසායි මොනවා උනන්දු වෙන්නේ කියලා. ඔබටත් කියනවා තමයි මොනවාට සංහාව නැත්නම් මොනවා උනන්දු නැහැ දේවල් හම්බ කරන්න ඉගෙන ගන්න ඒවල නාදායන් හදාගන්න මේ දේවල් කරන්න ඔතක දඟලන්න ඉන්න මේ සංහාව නේද ඒකම තමයි උද අන්තිමේ විනාශ වෙන්නේ කියන්නේ සංහා රල්ලේන ඕතුන්නේ සුඛා ධූමාන්තු පදා සුඛාව ප්‍රාර්ථනාවයි නැවතු දුමින් පිරিলা දෙන්නේ. අනෝය ප්‍රාර්ථනා නොය සදා නොය උපාසක. වලින් පුරවාගෙන මේක තියෙනවා. මේ සත්‍යය ගැන රෝධ ඉගෙන ඔන්න ඉතිකට. මරණය, ජරාව, සංහා, ප්‍රාර්ථනා ඔන්න ගොඩකටම මේ හිතවල වත්ය කියලා කියන්නේ. ඕක පෙරලි පෙරලි පෙරලි පෙරලි යා මෙතන ගන්න දෙයක් ඇත්තේ නෑ. සුඛාරයක් නෑ. අනිත්‍යා දුක්ඛා අනාත්මා එමන් උපායන්නේ. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඒ පරිවර්තක දෙනුම් පිටා. ඒ ගෝවත්තන් උත්තරමයන් උත්තරමනෝනාත්මන්ට පහතක් වදින පහරක් නෑ. ඒ පහරයි යෝගාවචරයන් සඳහා සකස් නගෝදනවත් වෙච්ච සාමීන් වහන්සේලා නැති අපි ඒ වෙනුවට සංවේගී වතු කරගෙන මරණානුස්සති භාවනාව කර අපේ ජීවනයට අපේ නිරන්තර ජීවනයට භාවනා ජීවනයට මේකත් උපකාර කරගන්න ඕනේ. ඒ උපකාර කරගන්නවා නම් තමයි මේක ප්‍රයෝජන ගත්තා. සාකල්පනා කරගෙන වැඩ මොනවාගේම මනමානාදී කරවන්නේ කිසිදෙයක් අතරින් බඳාගෙන ඉඳලා මනකට අත්හාලම ගානනවා කියන ධර්ම දේශනාව කාලා ඒක හදාගත්ත මේ සිංහල බලන්නේ කුමකක් වේවද අපට ප්‍රමාදේ නැතුව අප්‍රමාදව ඒ හොඳට වීර්යය බලන්න නවවත්තාගෙන භාවනාවේ යෙදී බලාපොරොත්තු වන්නා වූ සමාර්ථය වහාම ලබා ගැනීමට අපට සතු වේවා Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. පින්තුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ